කතිකාවත අද දවසේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ භාවනා කර්මස්ථාන පිළිවෙලින් විස්තර විවරණය කරන මේ වැඩසටහනේ අපි එළඹිලා තිබෙන්නේ තාමත්ම වැදගත් කොටසකට වැදගත් සාකච්ඡාවකට ඒ තමයි මේ භාවනා කර්මස්ථාන එකිනෙක විස්තර කරන කොටස භාවනාවට పూర్වේ අපි සම්පාදනය කරගත යුතු කරුණු කාරණා කර්මස්ථාන ගහන නිර්දේශ විදිහට පැහැදිලි කරලා එතනින් ඉදිරියට කොහොමද මේ භාවනාව වඩන්නේ භාවනා කර්මස්ථාන වැඩිම පිළිබඳ කරුණු කාරණා විස්තර කෙරෙන පටවි කස නිර්දේශය තමයි අපි දැන් ආරම්භ කරලා තියෙන්නේ. එතකොට අපි මේ පටවි කස නිර්දේශයේදී අපි විශේෂයෙන් සඳහන් කරන්න යෙදුන මුලදී හසින භාවනාව අපි භාවනාවක් විදිහට Taman කරන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති වුණත් Taman හසින භාවනාවක් කරන්න අදහස් නොකලත් මේ කසින නිර්දේශයේ පතලිකස නිර්දේශයේදී අපිට බුදුගෝසාචාර්යන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ භාවනා කර්මස්ථානයක් ආරම්භ කිරීමට අදාළ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් අපට ඉදිරිපත් කරනවා. ඒ අනුව ඕනෑම කසින භාවනාවකට වැදගත් වන කසින පිළිබඳ මූලික අවබෝධයක් ඒ වගේම යම් භාවනා කර්මස්ථානයක් සමත වශයෙන් වඩලා සමාධියක් උත්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සමාධිය වඩන ආකාරයේ ඒ සමාධිය වැඩිවීමට මූලික උක්ඝහ නිමිති, පටිඝහ නිමිති ආදී පහළ වන ආකාරය මෙතනදී පැහැදිලි කරනවා. ඒ නිසා අපිට මේ පඨවි කසන භාවනාව භාවනා නිර්දේශය අපිට හරි වැදගත් විසුද්ධි මාර්ගයේ තියෙන යම් කෙනෙක් අඩුමතරමේ ආනාපාන සති භාවනාවෙන් භාවනාව කරන්න බලාපොරොත්තු වුණත් මේ පඨවි කසන නිර්දේශයේ තියෙන කර්මස්ථාන භාවනා ආරම්භය පිළිබඳ කරුණු කාරණා ටික දැනගන්න එක වැදගත් වෙනවා. ඒ නිසා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට අද පොඩි තාක්ෂණික දුර්වලතාවයක් අතරම තියෙනවා තාක්ෂණික දෝෂයක් ඒ නිසා අපි මේ ස්ලයිඩ් එක ආදී අපිට ෂෙයා කරගන්න බෙදා හදාගන්න කියාවක් නෑ ඒ පිළිබඳව ඉතින් අපිට ටිකක් උපේක්ෂා වෙන්න සිද්ධ වෙනවා අද දවසේ ඒ නිසා අපි ග්‍රන්ථය ඇසුරෙන් කරුණු කාරණා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ පිළිබඳව යම් ගැටලුවක් ඇති වෙනවා නම් ඒ ගැටලුව පිළිබඳව අපිට ඉදිරියේ සාකච්ඡා කරන්න පුළුවනි නැවත වාරයක් අපි මේ තාක්ෂණික දුර්වලතාවයන් යථාර්ථත්වයට පත් කරගත්තහම යම් ගැටලුවක් තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර අපි පසුගිය වැඩසටහනේදී කතා කරා පටවි කසනයක් සකස් කරගන්න ආකාරය. ඒතර පටවි කසනයක් සකස් කරගන්න මැටි ටිකක් අරගෙන මේ මැටි පිළිබඳව සඳහන් කරා මේ අරුණුවන් මැටි අරගන්න කියලා. ඒ අරුණුවන් මැටි අරගෙන මේ මැටි හදන් කරලා පිළිවෙලට සකස් කරලා පටවි කසනයක් හදාගන්න හැටි පසුගිය වැඩසටහන අපි සාකච්ඡා කරන් තියෙනවා. ඒ පටවි කෂණයක් හදාගත්ත යෝගියා ඊළඟට ඒ පටවි කෂණ මණ්ඩලය තියාගෙන මේ භාවනාව ආරම්භ කරනවා. ඒ අනුව පටවි කෂණ මණ්ඩලය තියාගෙන මේ භාවනාව ආරම්භ කරද්දී අපි පසුගිය සතියේ සාකච්ඡා කරන්න යෙදුනා භාවනාව ආරම්භ කරන්න මේ අසින මණ්ඩලය තමකින් රියන් දෙකකුත් වියතක් පමණ දුරක් ළඟින් තියාගන්න ඕනි කියලා. එතකොට යම් කිසි ආසනයක භාවනා කරන් ඉඳගත්තට පස්සේ තමන්ගේ ඇසට පෙනෙන විදිහට විමින් මේ පටවිකසන මණ්ඩලය තමන්ගේ රියම් දෙකක් වියතක් පමණ දුරකින් ඒ කියන්නේ රියම් දෙකමාරක් පමණ දුරකින් මේ පසන මණ්ඩලය දිමින් තියාගන්න කියලා කිව්වා. තියාගෙන ඒ කසින මණ්ඩලයේ දිහා බලාගෙන ඒක දැස් දල්වලා බලලා නැවත දැස් තියාගෙන මේක ආවර්තනය කරනවා. ඒතර බලාගෙන පඨවි පඨවි කියලා මෙනෙහි කරගෙන ඒ සංඥාව පඨවි සංඥාව සිතට අරගෙන ඇස් දෙක පියාගෙන මේක නැවතත් මෙනෙහි කිරීම කරන්න ඕනේ. මේ විදිහටයි පඨවි කසිනේ භාවනාව ආරම්භ කරන්නේ. ඒතර එතනදී අපි සඳහන් කරා පසුගිය සතියේ මේ කසිනේ වඩාත් ඈතින් තියාගත්තොත් අපිට මේ කසිනය මනාව ඒ අරමුණ අපේ හිතට වැටෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක වඩා ළඟින් තියාගත්තොත් කසිනේ තියෙන දෝෂ ප්‍රකට වෙනවා. ඒ කියන්නේ මේ මැටි ටික හරියට ගාන ලස්සන්ට මේක හදලා නැති වුනහම ඒකේ තැන් තැන් වල යම් කිසි දොස් තියෙනවා නම් අඩුළු හුදුකම් තියෙනවා නම් බලවල් කොට බලගොඩලි තියෙනවා නම් මෙන්න මේවා ප්‍රකට වෙනවා. ඒ නිසා කසිනය වඩාත් ළඟට ගන්නෙත් නැහැ. වඩාත් දුරින් තියාගන්නෙත් නැහැ. මධ්‍යස්ථ දුරකින් මේ කෂණේ තියා ගන්නවා. ඒක තමයි අර්ථයේ රියන් දෙකමාරක් රියන් දෙකකුත් වියතක් පමණ දුරින් මේක තියාගන්න කියලා. තියාගෙන ඒ පිළිබඳව භාවනා ආරම්භ කරන්න. ඉතින් අපි මුලින් සඳහන් කරා ත්‍රිවිධ රත්නේ ගුණානුස්මරණ ආදියක් සිදු කරලා ඊට පස්සේ කාමයේ ආදීනමයන් මෙනෙහි කරලා ඊට පස්සේ මේ භාවනාව බුදුරජාණන් වහන්සේ ආදී මේ සත්පුරුෂයන් වහන්සේලා විසින් නොඅඩුව සිදු කරපු භාවනාවක් මේ නිසා ඒකාන්තයෙන්ම මේ ප්‍රතිපත්තියෙන් Tamanට නිවනට ගමන් කළ හැකි කියන කාරණය සිහිපත් කරගෙන භවනාව ආරම්භ කරන්න කියලා කියනවා. ඒ අනුව සම ආකාරයෙන් දැස් තල්ලගෙන මේ කසිනේ දිහා බලා ගන්න. සම ආකාරයෙන් දැස් තල්ලනවා කියලා කියන්නේ මේ ඇස් දෙක වඩාත් විවෘත කරලා ගොඩාක් ඇස් දෙක ඇරලා මේක දිහා අරමුණු කරලා බලන්නේ නැහැ. ඒ වාගේම ඇස් වඩාත් හීනි කරලා ඉතාම කුඩා විදිහට පියවෙන නොපියවෙන විදිහට මේ දිහා බලන්නෙත් නැහැ. වඩාත් දැස් දලවල බැලුවහම එතනදී අපි ඇස වෙහෙසටපත් වෙනවා. ඇස වෙහෙසටපත් වෙන නිසා අපේ මේ කසින භාවනාවක් සිදු කරගන්න අමාරුයි. ඒ වගේම තමයි එතකොට ඒ වගේම එහෙම බලනකොට අපිට මේ කසින මණ්ඩලයේ සමහර වෙලාවට මේකේ තියෙන ලක්ෂණ අපිට ප්‍රකට වෙන්න ගන්නවා. එව නැත්නම් මේක වර්ණය අපිට ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට මේ කසිනේ අපිට වර්ණ ප්‍රකට වෙන්න ගත්තොත් මේකේ වර්ණය නම් අපි මෙනෙහි කරන්නේ. එතකොට අපේ කසිනේ වැඩෙන්නේ. ඒ නිසා අපේ කසිනේ වැඩෙද්ද අපි කසිනේ වර්ණේ බලලා ඒ වගේම තමයි අ ඊටාම කුඩාවට S2 කීනියට S2 අඩක් පියවගෙන මේ දිහා බලනකොට සිත කුසීත පක්ෂයකට වැටෙනවා. සිත කුසීත පක්ෂයට වැටෙන නිසා අපිට නිදිමත ගතිය තියෙනවා. මේ නිදිමත ගතියත් එක්ක අපිට පටවි කර්ෂණ භාවනාවේ ඒත් මේ උද්ඝහණය ප්‍රතිකහක් මිටි ඉපදෙන්නේ ඒ නිසා මේ කසිනේ දිහා බලනකොට සමව දැස් දල්වගෙන තමයි බලන්නේ. සමව දැස් දල්වගෙන බලනවා කියලා කියන්නේ හරියට නිකන් ඒක උදාහරණකින් කියනවා කණ්ණාඩියක් ඉස්සරහට කිල්ලා කැඩපතක් ඉස්සරහට කිල්ලා ඒ කණ්ණාඩියෙන් අපි මූණ බලනකොට ඒ කණ්ණාඩියෙන් මුහුණ බලන අවස්ථාවේදී අපි ඒ කණ්ණාඩියෙන් මුහුණ බලන්නේ ඒ පිළිබඳව මධ්‍යස්ථ අදහස. ඒ පිළිබඳව අපි විශාල වශයෙන් අවධානයක් යොමු කරලා දැස් දැල්වලා එහෙම බලනවා ස්මරලාටත් විශේෂයෙන් යමක් බලා ගන්න අවශ්‍යයි නේද? එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් මේ කන්නාඩි දිහා බලනකොට අපි සම ආකාරයකින් විශාල වශයෙන් දැස් දැල්වීමකින් තොරව අපි සමව මේ කසිරින්ට බලනවා. කන්නාඩි දිහා බලනවා. මෙන්න මේ වාගේ නිසා අපිට කියනවා මේ කසින මණ්ඩලයේ දිහා බලනකොට සමව දැස් දැල්වගෙන බලන්න කියලා කියනවා. හරියට නිකන් පැඩපතකින් මුහුණ බලනවා වගේ සමව මේ කසිනේ දිහා බලන්න. ඒකත් මේ ආකාරයෙන් අපි සාමාන්‍ය යමක් බලන විදිහට මේ කසිනේ දිහා බලලා ඒ කසිනේ නිමිත්ත ග්‍රහණය කරනවා. කසිනේ නිමිත්ත ග්‍රහණය කරනවා කියලා කියන්නේ මෙතනදී අපි කිසිසේත්ම මේ කසිනේ වර්ණය දිහා අවධානය යොමු කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක වර්ණ වශයෙන් අපි බලන්නේ නැහැ. එහෙම නැත්නම් මේකේ ලක්ෂණ වශයෙන් බලන්නෙත් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන්නෙත් නැහැ. මේක ඇති වෙනව නැති වෙනව කියලා හිතන්නෙත් නැහැ. ඒ බඳු දේවල් හිතන්නේ නැතිව නමුත් මේ වර්ණය දැන් අපිට කොහොමදත් ඇසට පේන්නේ වර්ණ රූපේ. දැන් ඇසට වර්ණ රූපේ හැරෙන්න වෙන දෙයක් පේන්නේ නැහැ. පටවි ධාතුවක් අපිට පේන්නේ නැහැ. හැබැයි මේ අපිට ඇසට පේන වර්ණ රූපය ඔස්සේ අපි පටවි ධාතුව ඊට සමානයි කියලා මේ සමාන කරලා ගන්න. ඒ කියන්නේ කොහොමද? අපි දැන් යම්කිසි පොළොවක් දකින්නකොට හිතනවා කන්දක් දකින්නකොට අපි දකින්නේ වර්ණ රූපේ තමයි. අපේ ඇහැට ගෝචර වෙන්නේ වර්ණ රූපය. හැබැයි අපි ඒක කන්දක් කියලා හඳුනනවා. අන්න ඒ වාගේ මේ පොළොව හදාගත්ත පටලිය හදාගත්තේ අපි වර්ණ රූපය අපිට පෙවුනට ඒ වර්ණ රූපය තුලින් අපි ඒ වර්ණයේ නෙවෙයි අපේ අවධානය මෙතන තියෙන පොළොව කියන ලක්ෂණය. පොළොව කියන සසම්භාරයට. ඒකට කියන සසම්භාර පටවි කියලා. ඒතර මේක ප්‍රඥප්තියක්. මේක තුල පටවි ධාතුව කියන පරමාර්ථ ධර්මයේ දිහා බලන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ පරමාර්ථය අපි ආවර්ජනය කරන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් මේක තුල තියෙන වර්ණ රූපය කියන වර්ණ පරමාර්ථ ධර්මයේ දිහා බලන්න යන්නේ නැහැ. මෙතන තියෙන ප්‍රඥප්ති පොළොව. අනේ මේ පොළොවක් නේ කියන අදහසෙන් අපි මේක පිට බලමු. මේක පොළොවක් නේ කියන අදහසින් මේ ප්‍රඥප්තිය තුල සිට පිහිටුවගෙන මේක බලලා අන්න මෙනෙහි කරනවා මේක පටවි පටවි කියලා. ඉතින් මෙතනදී අපිට කියනවා මේ පටවියට කියන නොයෙක් නොයෙක් නම් තියෙනවා. පටවි කියලා කියනවලු, සේදිනී කියලා කියනවලු, මහී කියලා කියනවලු, භූමි කියලා කියනවලු, වසුධා කියලා කියනවලු, වසුන්දරා කියලා කියනවලු, මේ විදිහට අපේ මේ විසදි මාර්ගය සඳහන් කරන මේ පොළව හඳුන්වන නොයෙක් නොයෙක් නම් ඒ නොඑක් නොඑක් නම් අතරින් Tamanට වැටහෙන මොකක් හරි නමක් තියෙන්න පුළුවන්. ඒ වැටහෙන නමෙන් අපි සංඥාව දැන් හිතමු මම මේක පොළොවක් කියලා කියනවා අපිට පොළොව කියන සංඥාව තමයි ඇති වෙන්නේ. දැන් අපි සිංහල කතා කරන කෙනෙකුට පොළොව කියන වචනයෙන් මේක මේ සංඥාව අපට එනවා. මෙන්න පොළොවක් කියලා. ඒ සංඥාවෙන් අපි මේක අඳුරගෙන හැබැයි මෙනෙහි කරනකොට අපි පඨවි කියන නාමයෙන් තමයි මෙනෙහි කිරීම කරන්නේ. මෙනෙහි කරනකොට අපි හැම වෙලාවකම පඨවි පඨවි කියලා මෙන්න කරනවා. මොකද මේක පඨවි කියන නාමයෙන් තමයි මේක ප්‍රකට භාවය. ඒ ප්‍රකට භාවයේ පඨවි කියන නාමයෙන් තියෙන නිසා අපි මේක මෙනෙහි කරනකොට පඨවි පඨවි කියලා තමයි මනස්කාරය සිද්ධ කරන්නේ. ඒ නිසා මේ පඨවි කසිනේ දිහා හදාගත්ත මේ පඨවි කසින මණ්ඩලයේ දිහා අපි සමව දැස්නල්ලගෙන මත්‍යස්තෝ මේක දිහා බලලා මේක පොළොවක් කියන සංඥාව අපේ හිතේ කරගෙන අපි පඨවි පඨවි පඨවි කියලා මෙනෙහි කරනවා. එතකොට මේ මෙනෙහි කරනකොට මේක තමයි අපි කියන්නේ පරිකර්ම කරනවා කියලා. දැන් අපි මේ භාවනා පරිකර්ම කරනවා කියලා කියන්නේ මේකට. දැන් අපි අඳුර ගන්න ඕනේ දැන් භාවනාවක තියෙන පරිකර්ම අවස්ථාවක් තියෙනවා. භාවනාවක තියෙනවා උපචාර අවස්ථාවක්. එතකොට පරිකර්ම අවස්ථාව කියන්නේ අපි භාවනාවට යම්කිසි මෙනෙහි කිරීමක් කරන එක. දැන් අපි ආනාපාන සති භාවනාවෙලා අපි හුස්ම රැල්ල පිළිබඳව හුස්ම රැල්ල ගැටෙන මේ නාසිකාග්‍රේ කියන තැන සිත පිහිටවතන එතනින් ඉහළට යන පහළට යන හුස්ම දිහා අපි බලාගෙන ඉහළට යනකොට අපි උදාහරණයක් විදිහට ගනිමි කියලා හිතනවා. පහළට හෙලනකොට අපි හෙලමි කියලා හිතනවා. මෙන්න මේ විදිහට යම්කිසි මානසිකාරයක් කරනවා. මෙන්න මේ වාගේ මේ මානසිකාරයට තමයි අපි කියන්නේ පරිසබ්බ කරනවා කියලා. එතකොට පඨවි කසිනේ පිළිබඳ පරිකර්ම කිරීම කොහොමද කරන්නේ? අපි මේ හදාගත්ත පටවි නිමිත්ත දිහා බලලා ඒ නිමිත්ත ඇසින් බලලා ඒක ඇසින් බලාගෙනත් පටවි පටවි පටවි කියලා මෙන්න කරනවා ඊට පස්සේ ඇස් දෙක පියාගෙනත් අපි මෙන්න කරනවා ඒ අර තමන් ඇසින් බලාගත් සංඥාව සිටේ පියාගෙන පටවි පටවි පටවි කියලා මෙන්න මේ විදිහට පිටක ඇස් අල්වගෙන මෙනෙහි කරනවා පිටක ඇස් යාගෙන මෙනෙහි කරනවා මෙන්න මේ විදිහට මෙනෙහි කරමින් අපි ආවර්ජනය කරනවා මේ පටවි නිමිත්ත එතකොට මෙන්න මෙහෙම පරිකර්ම කරන මේ භාවනා මේ විදිහට වඩනකොට තමයි අපිට මේ උග්ඝහ නිමිත්ත කියන එක උපදින්නේ. උග්ඝහ නිමිත්ත උපදිනවා කියලා කියන්නේ මොකක්ද? ඒක අපි දැනගන්න ඕනේ. දැන් අපි S2 අරගෙන අපි මේ පටවිය දිහා බලලා S2 පියා S2 අරගෙන අපි ඉස්සලා පටවි පටවි කියලා මෙනෙහි කරමු. ඒ මෙනෙහි කරලා ඊට පස්සේ අපි S පියාගෙනත් මේක මෙනෙහි කරමු. ඒතර S පියාගෙන මෙනෙහි කරනකොට අර S2කින් බලාගත්ත දේ අපිට හිතට පේනවා. හිතට පෙනිලා පටවි පටවි කියලා මෙනෙහි වෙනවා. මෙනෙහි කරනවා. හැබැයි ඒක හැම වෙලාවකම තියෙන ටික වෙලාවක් කරනකොට අපේ හිතේ ඒක ඇඳිලා තියෙන එක නැති වෙලා ආපහු අපිට මේක අපහසු වෙනවා ඇති කරගන්න. ආපහු අපි ඇස් දල්වල බලනවා. ඇස් දල්වල බලලා පතවි පතවි කියලා නිමිත්ත අරගෙන ඒ නිමිත්ත ඇස් දෙක තියාගෙන නැවත වාරයක් මෙනෙහි කරනවා. පතවි පතවි පතවි කියලා මෙනෙහි කරනවා. දැන් මේ විදිහට කීප සැරයක් කරනකොට ඒක කියන අපි සිය සැරයක් දහස් සැරයක් හරි මේ උග්ඝහ නිමිත්ත උපදිනකන් අපි මේක කරන්නේ කියලා. එතකොට සමහර වෙලාවට ඊටත් වඩා වැඩිපුර දහස් වතාවටත් වඩා වැඩිපුර අපිට මේක බලබලා කරන්න සිද්ධ වෙයි කියලා කියනවා. එතකොට මෙහෙම කරනකොට මේ විදිහට දිගටම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට අපිට ඔන්න දැස් පියාගෙන ආවර්ජනය කරනකොටත් හරියට අර දැස් අරගෙන ආවර්ජනය කරනකොට වැටෙන විදිහටම හසිනේ අපේ මනසේ ඇඳෙනවා. දැන් අපි ඉස්සරලා මේක ඇස් අරගෙන බලනකොට අපිට පේන දේ ඇස් පියාගත්තාම ටික වෙලාවක් ලාවට පේනවා. යන්තම් පේනවා. ආපහු නැති වෙනවා. අපි ආපහු S2 ඇරලා බලනවා. S2 ඇරලා බලලා පටවි පටවි කියලා මෙනෙහි කරලා ආපහු S පියාගෙන මෙනෙහි කරනකොට එතකොට ටිකක් මේක වැටහෙනවා. හැබැයි අය නැති වෙනවා. මේ නිසා මේ විදිහට සිය දහස්වර මේක මෙනෙහි කරන්න කියනවා. සිය දහස්වර මේක මෙනෙහි කරනකොට අපිට යම් මොහොතක් එනවා S2 පියාගත්තහම අර S2 අරගෙන බලනකොට පේන විදිහට මේ කසිනේ අපිට පේනවා. ආන්න එහෙම පේනවා නම් ඒකටත් කියනවා ඒ වෙලාවේ තමයි උග්ඝහ නිමිත්ත පහළ වුණා කියලා කියන්නේ. එනිසා මේ කසින භාවනාවක එමනම් උග්ඝහ නිමිත්ත පහළ වීම කියන කාරණය මේක හැම කසිනයකටම අදාළයි. මේක ආනාපාන සති භාවනාවේ උග්ඝහ නිමිත්ත පහළ වීමට වෙනස්. දැන් ආනාපාන සති භාවනාව අපි ඇහෙන් බලන්නේ නැහැ ආනාපාන සති භාවනාවේ අපි අපේ නාසිකාග්‍රයේ ගැටෙන හුස්ම රැල්ල කියන අවධානයත් එක තමයි යන්නේ. ඒතොර එතන උග්ඝහ නිමිත පහළ වීම වෙනස්. මෙතන උග්ඝහ නිමිත පහළ වීම කියන්නේ වෙන එකක්. ඒ නිසා හසින භාවනාවක උග්ඝහ නිමිත්ත කියලා කියන්නේ මෙන්න මේ විදිහට ලැබෙන නිමිත්තක්. එහෙනම් කොහොමද අපි ඇස් ඇරගෙන කසිනේ දිහා බලලා ඇස් පියාගෙන කසිනේ ආවර්ජනය කරනකොට හරියට අර ඇස් අරගෙන අපි කසිනේ දිහා බලනකොට වැටහුණු විදිහටම වැටෙනවා නම් අන්නත් කියන උග්ඝහ නිමිත්ත පාපපත් කියලා. ඒ නිසා මේ යෝගියා මේ පසිනේ දිහා බලාගෙන කරන භාවනාව උද්ග්‍රහ නිමිත්ත පහළ වෙනකම්ම මේක සිද්ධ කරගෙන යන්න ඕනේ ඊට පස්සේ උද්ග්‍රහ නිමිත්ත පහළ වුණාට පස්සේ ඊළඟට මොකද කරන්නේ දැන් අපි යම් කිසි තැනක කසිනේ හදාගත්තා දැන් ඒක අපි කිව්වා මේක සංහාරිම විදිහට හදා ගන්න පුළුවන් අසංහාරිම විදිහට හදන්න පුළුවන් සංහාරිමයි කියලා කියන්නේ අපිට ඕනි තැනකට උස්සගෙන යන්න පුළුවන් ගිහිල්ලා කොහේ හරි තියාගෙන එතන භවනා කරන්න. සුදුසු තැනකින් තියාගෙන එතන භවනා කරන්න. අසංහාරිම කියලා කියන අපිට එහෙම ගෙනියන්න බෑ කොහේ හරි තැනක ගල් තලාවක හරි කොහේ හරි තැනක හැදුවා ඒ නිසා එතකොට එතෙන්ට ගිහිල්ලා තමයි මේක කරන්නේ හැබැයි එතෙන්ට ගිහිල්ලා මේක කරාට එහෙම නැත්නම් සංහාරින් විදිහට කොහේ හරි ගෙනියන්න පුළුවන් විදිහට හදාගෙන ගිහිල්ලා මේක සිත කරාට ඊට පස්සේ කියනවා ඊළඟට තමන් ඒ භාවනා කරලා තමන්ට පහළ වෙච්ච උග්ඝහ නිමිත්ත පහළ වුණු තැන් පටන් ඒ කසිනේ තියෙන තැන තවදුරටත් ඉන්න එපා කියනවා. දැන් කසිනේ හදාගත තැන හෝ නැත්නම් කසිනේ ගෙනහිලා තියාගෙන භාවනා කරන්න යන තැන ඉඳගත්තනේ. ඉඳගෙන මේ භාවනාව පටන් ගත්තනේ. මේ පටන් අරගෙන දැන් ඇස් දල්වගෙන පටවි පටවි කියලා මෙනෙහි කරනවා. ඇස් පියාගෙන පටවි පටවි කියලා මෙනෙහි කරනවා. නැවත ඇස් දල්වනවා, ඇස් පියාගන්නවා මේ විදිහට කරගෙන යනකොට යම් වෙලාවක් එනවා. මේක සිය වාරයක් දහස් වාරයක් ඊට වඩා වැඩිපුර වුණත් මේක භාවනාව සිද්ධ කරලා ඉවර වෙනකොට යම් තැනක් එනවා Tamanට ඇස් දෙක පියාගත්තත් මේ කසිනේ ඒ විදිහටම ප්‍රකට වෙනවා. ඇස් දෙක පියාගත්තත් මේ කසිනේ ඒ විදිහටම කසින මණ්ඩලය අපිට ප්‍රකට වෙනවා. ආන්න ඒ මොහොතේදී උග්ඝහ නිමිත්ත පහළ වුණාද නම. උග්ඝහ නිමිත්ත පහළ වුණා නම් කියනවා ආයෙ තවදුරටත් එතන ඉන්න එපා කියලා කියනවා. තවදුරටත් එතන ඉන්න එපා එතනින් නැගිටලා යන්න. ඒ නිසා අපි හැමදාම භාවනා කරන තැන එහෙනම් මේ කසිනේ අපි තියාගෙන ඉන්නේ සුදුසු නෑ. ඒකට අපි සුදුසු විවේකී තැනක මේක තියාගෙන භාවනා අසනේ වදලා එතනින් ටිකක් හරි වෙන තැනකට ගිහිල්ලා තමයි එතනින් ඉදිරියට භාවනා කරන්නේ. ඒ නිසා එකම තැන කරන්නේ. ඇයි කියනවා දැන් නිමිත්ත ඉපදුනාට පස්සේ මේ උග්‍රහ නිමිත්ත ඉපදුනාට පස්සෙත් තවදුරටත් මේ කසින මණ්ඩලයේ දිහා බලබලා භාවනා කරොත් එතනින් එහාට ඉපදෙන්න දෙන පටිපාග නිමිත්ත කියන එක පහළ වෙනවා. අපි මේ කසිනේ දිහා බලලා භාවනාව ආරම්භ කරලා යම් මොහොතකදී උද්ඝාණයට පහළ වුණාද එතනින් ඉදිරියට තවදුරටත් මේ කසිනේ දිහා බලබලා හිටියොත් එහෙමනම් කියනවා මේ පටිභාග නිමිත්ත කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා පටිභාග නිමිත්ත පහළ වීම ප්‍රමාද වෙනවා අපි මේ දිහා බලන්න බලන්න. ඒ නිසා ඒක අපේ උද්ඝාණ නිමිත්ත පහළ වෙලා ඉවරයි නම් එතනින් යන්න ඕනේ. එතනින් නැගිටලා ගිහිල්ලා වෙන තැනකට ගිහිල්ලා භාවනා කරන්න. ඒ නිසා දැන් මෙතනම ඉඳගෙන හිටියොත් අපිට මේක බලන්න හිතෙනවා. ඒකත් අපිට හිම කියලා. මෙතනම ඉඳගෙන හිටියොත් අපිට මේක බලන්න හිතෙනවා. ඇයි? අපිට සමහර වෙලාවට තන මේ මේ ඇස් දෙක පියාගත්තට පස්සේ පේන එක මේක ආයසරයක් බලලා තව ටිකක් ශක්තිමත් කරගත්තොත් හොඳයි නේ කියලා අපේ මනසත් එක්ක තියෙන වැඩ නෙමීම හිතෙන් අපිට සංඥාවක් දෙනව සමහරවක් නැහැ තව ටිකක් බලන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ආයෙ බලන බලන්න බලන්න මේක අලුත් වෙනවා. බලන්න බලන්න අලුත් වෙනවා. පටිභාග නිමිත්ත පහළ වෙන්නේ නැහැ ඒ නිසා. ඒ නිසා කියනවා. එතන ඉඳගෙන හිටියොත් ඒක නැවතත් බලන්න හිතෙන නිසා එතනින් ටිකක් හරි නැගිටලා වෙන තැනකට කියලා භාවනාවේ දැන් ඉදිරියට පටන් ගන්න. එනිසා කසිනේ තියාගන්න ඕනේ අපි. නිත්‍ය වශයෙන් භාවනා කරනම තැන ඉස්සරහින් නෙමෙයි. එතනින් අතු ටිකක් වෙනස් තැනකින් තියාගත්තාම මේ උග්ඝහන මිත පහළ වුණාට පස්සේ මේක මෙතෙන්ට ඇවිල්ලා භාවනා කරනවා. එහෙමත් නැත්නම් අර ඒ මේ තැන්වලට ගෙනියන්න පුළුවන් කසිනයක් හදාගත්තා නම් Taman නිත්‍ය වශයෙන් භාවනා කරන තැනට ගෙනල්ලා මේක තියාගෙන භාවනා කරනවා. කරලා ඊට පස්සේ අපිට උග්ඝහ නිමිත පහළ වුණාට පස්සේ මේ පසිනේ අපි උසල ගිහිල්ලා වෙන කොහෙන්ද හරි තියෙනවා. වෙන කොහෙන්ද හරි කියලා එතනින් ඉදිරියට අපි භවනාව කරගෙන යනවා. ඒ නිසා අපිට කියනවා උග්ඝහ නිමිත ඉපදුණු මොහොතේම අපිට එතනින් අයින් වෙලා යන්න කියලා. එතනින් අයින් වෙලා ගිහිල්ලා Taman සාමාන්‍ය වාසය කරන තැන ඉඳලා භවනා කරනවා. හැබැයි කියනවා ඒ යනකොට දැන් මේ කාරණා සමහර ඒවා අපිට මේ ආරණ්‍ය සේනාසන ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් කියන්නේ ආරණ්‍ය සේනාසනවල වශයෙන් ගත්තහම සමහර වෙලාවට මේ ස්වාමීන් වහන්සේලා මේ පසිනිය හදලා තියෙන තැන ඉඳලා තමන් භාවනා කරන කුටිය ගාවට සමහර ලාවට එළියෙන් පහළින් වෙන්න පුළුවන් යන්න දෙන්න තියෙනවා. ඒ නිසා කියනවා පාවහන් යුගලයක් පාවිච්චි කරන්න. ඒ වගේම සැරයටියක් පාවිච්චි කරන්න කියලා කියනවා. මොකටද? මේ උග්ඝාණ හිත මේ කසින මණ්ඩලයේ තියෙන තැන ඉඳලා Taman වාසය කරන කුටිය නම් භාවනා කරන එතෙන්ට යන්න එන්න යන අතරමඟ පාවහන් විගලයක් පාවිච්චි කරන්න කියනවා සැරයටියක් පාවිච්චි කරන්න. ඇයි මේ? කියනවා. දැන් මේ කසින මණ්ඩලයේ තියෙන තැන ඉඳලා Taman භාවනා කරන තැනට එනකොට අපි එළියෙන් පහළින් නම් එන්නේ පාවහන් යුගලය පාවිච්චි කරේ නැත්නම් අපිට කුටියට ඇතුළු වෙනකොට සමහරවල් කකුල් දෙක හොද ඒ කකුල් දෙක හොද ගන්නකොට ඒක අපේ භාවනා නිමිත්තට බාධාවක් වෙලා භාවනා නිමිත්ත අපෙන් දුර වෙන්න පුළුවන්. ඒ තුලින් යම්කිසි ප්‍රමාදයක් ඇති වෙනවා. ඒ නිසා අර උග්ඝහ නිමිත්ත පහළ වෙච්ච තැන ඉඳලා අපේ භාවනා කරන තැනට එනකන් අතරතුර කිසිම උපද්දරවයක් බාධාවක් නැතිව ඉක්මනට ඇවිල්ලා මෙතන භාවනාව ආරම්භ කරන්න පුළුවන්. අඩුම තමයි කකුල් දෙක හොදන්නවත් කාලයක් වැය කරන්න එපා කියලා කියනවා. සැරෑටිය පාවිච්චි කරන්න කියලා කියන්නේ අතරමඟදී යම් කිසි උපද්ද්‍රවයක් ඇති වුණොත් ඒ උපද්ද්‍රවය දුරු කරගන්න සැරෑටිය පාවිච්චි කරන්න කියන එහෙම නැත්නම් අපි උග්ඝාණයට පහළ වුණාට පස්සේ අපි භාවනා කරන තැනට එනකොට හදිස්සියේ අතරමඟදී සර්පේක ආවා එහෙම නැත්නම් බල්ලෙක් පුරාගෙන මොකක් හරි වුණා. එතකොට අපේ අර හිත කැළඹිලා අපේ භාවනාව දුර්වල වෙනවා. ආපහු අපිට ආයෙ උද්ඝාණය මිත් පහල කරගන්න ආයයන්. ඒ නිසා කියනවා පාවහන් යුගලයක් පාවිච්චි කරන්න කියනවා. ඒ වගේම සැරයක් පාවිච්චි කරන්න කියලා මේ එළියෙන් පහළින් යනවා එනවා නම්. එහෙම නැත්නම් මෙහෙම අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා ඇවිල්ලා දැන් කසිනය හදලා තිබුණ තැනට ගිහිල්ලා කසිනේ දෙහැ බලාගෙන කසිනේ වැදුවා. උග්ඝහ නිමිත පහළ වුණා. දැන් ඇස් දෙක පියාගත්තත් මේ කස්නේ මේ විදිහට පේනවා හිතට. ඒ නිසා එතනින් නැගිට්ටා ඇවිල්ලා Taman සප්පායතනකට ඇවිල්ලා භාවනා කරනවා. හැබැයි මේ සප්පායතන භාවනාව කරනකොට මොකක් හෝ ගැටලුවක් ඇති වෙනවා. මොකක් හරි අසප්පාය භාවයක් ඇති ඇති වෙලා අර Taman උපදවාගත්ත මේ උග්ඝහ නිමිත්ත ඒකට කියනවා තරුණ සමාධිය කියලා. මේ තරුණ සමාධිය Taman නැති වෙලා යන්න බැරික් මන්නේ. ඒක අතුරුදහන. දැන් අය ආවර්ජනය කරාට මේ පට පිටස්නේ ආවර්ජනය ආපහු කියනවා අර පාවහන් දෙක දාගෙන සැරේටියක් අරගෙන අර කසින මණ්ඩලයේ තිබුණ තැනට ගිහිල්ලා අයසරයක් උග්ඝහ නිමිති පුදව ගන්න කියලා කියනවා. උපදවගෙන ආපහු ඇවිල්ලා භාවනා කරනවා. ඉතින් මේ භාවනාව කරනකොට අපිට ඊළඟට කරන්නේ අපි ඇස් දෙක පියාගෙන අර Tamange හිතේ ගොඩනැගිච්ච පටවි නිමිත්ත අපි බලාගෙන හිතෙන් භාවනා මෙන්න මේක තමයි පට මේ කසින භාවනාවල මේක ගැඹුරු භාවනාවක් බැරෑරු භාවනාවක් කියන විශේෂ හේතුව. අපි මේ කරන භාවනාව ප්‍රඥප්තියක් මෙනෙහි කරනවා හැබැයි අපි ඒ ප්‍රඥප්තිය හිතේ හදාගෙන තමයි මෙතන. එහෙම නැතුව අපි අපිට මේ ප්‍රඥප්තිය පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන විදිහට තියාගෙන අපි මේ භාවනාව ඉස්සරහට යන්නේ. ඒක අපේ මනේන්ද්‍රයට ගෝචර වෙන විදිහට අපි හිතේ මේක හදාගන්න තමයි භාවනාව ඉදිරියට කරගෙන යන්නේ. ආන් ඒ නිසා මේ වශයෙන් භාවනාව කියන එක ටිකක් බැරෑරුම් භාවනාවක්. දැන් ආනාපාන සති භාවනාව නම් හුස්ම රැල්ල කියන ප්‍රඥප්තිය මෙතන තියෙනවා. ඒ තියෙන හුස්ම රැල්ල තමයි අපි බලාගෙන යන්නේ. ඒ නිසා ආනාපාන සති භාවනාව ආදී භාවනාවකදී අපිට මේ ගැටලුව නෑ. ඒ නිසා ඒක ඕනේ කෙනෙකුට කරන්න පුළුවන් භාවනාවක්. හැබැයි කසින භාවනාවක් වායක කරන්ද ටිකක් තීක්ෂණ ප්‍රඥාවක් තියෙන එක වැදගත්. සහ निराකූල මනසක් තියෙන එක වැදගත්. ඒ තුළ අපේ මේ භාවනාවේ තියෙන විශේෂ වැරෑරුම් භාවයේ නිසා. ඒ නිසා Taman කොහේ හරි තැනක භාවනා කරන සුදුසු තැනකට ඇවිල්ලා තමහර හිතෙන් අරගත්ත නිමිත්ත හිතෙන් බලාගෙන නැවත නැවතත් ආවර්ජනය කරනවා නැවත නැවතත් ආවර්ජනය කරනවා නැවත නැවතත් පඨවි පඨවි පඨවි කියලා ආවර්ජනය කරනවා අන්න ඒ ආවර්ජනය කරද්දී බලවත් විතර්කයකින් බලවත් මානසිකාරයක් බහුලව පවත්වමින් මේ පඨවිය කියන එක ආවර්ජනය කරගෙන කරගෙන යනකොට අපට තාම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපේ නීවරණ ධර්ම විස්කම්බන වේලා විස්කම්බන වෙලා යනවා. ක්‍රම ක්‍රමයෙන් මේ නීවරණ විස්කම්බනේ වේගන විස්කම්බනේ වේලා ගිහිල්ලා යම් තැනකදී අපිට මේ නීවරණ විස්කම්බනේ වෙලා කෙලෙස් ටික සංසිඳිලා උපචාර සමාධියක් උපදිනවා. උපචාර සමාධියක් උපදිනවා කියලා කියන්නේ කොහොමද? අටිභාග නිමිත්ත කියලා නිමිත්තක් පහළ වෙනවා. දැන් අපිට ඉස්සල්ලා ලැබෙන උග්ඝහ නිමිත්ත. ඒ උග්ඝහ නිමිත්තත් එක්ක අපි භාවනා කරගෙන යනකොට ප්‍රතිභාග නිමිත්තක් වෙනවා. ඒතර අපි එහෙමනම් දැනගන්න ඕනේ කොහොමද මේ උග්ඝහ නිමිත්ත කොහොමද මේ ප්‍රතිභාග නිමිත්ත කියන එක අවුන්නේ කියලා. ඒතර ඔන්න උග්ඝහ නිමිත්තත් ප්‍රතිභාග නිමිත්තත් අතර වෙනස අපි තේරුම් ගන්න ඕනේ. උග්ඝහ නිමිත්තයි ප්‍රතිභාග නිමිත්ත අතර තියෙන වෙනස අපි තේරුම් ගන්න ඕනේ. උග්‍රහ නිමිත්ත කියලා කියන්නේ අපි අර හිතෙන් අපිට කසිනය පේන එක. හිතට අපේ කසිනය ප්‍රකට වීම තමයි උග්‍රහ නිමිත්ත කියලා කියන්නේ. එහෙම ප්‍රකට වෙනකොට ඒක තුල කසින දෝෂ කියන ඒවා ප්‍රකට. කසින දෝෂ ප්‍රකට වෙනවා. හැබැයි පටිභාග නිමිත්තේදී මේ කසින දෝෂ කියන දෙයක් ප්‍රකට වෙන්නේ නැහැ. හරියට නිකන් ඒක උදාහරණ කීපයකින් දක්වන පසුම්බියකින් එළියට ගත්ත කණ්ණාඩියක් ආදාස මණ්ඩලයක් කැටපතක් දෙහැ බලනකොට මේ කැටපත කොයි විදිහට පිරිසිදුව තියනවද යම්කිසි ආවරණයක් කරලා දූවිලි ආදී බැඳෙන්නේ නැති වෙන්න යම්කිසි කැටපතක් තියලා තිබුණාම මේ කැටපත ඉතාම පිරිසිදුයි ඉතාම දිස්නෙ දෙන ප්‍රකටයි මෙන්න මේ විදිහට ප්‍රතිභාග නිමිත වැඩි දැන් අර උග්ඝහ නිමිත්ත කියන එක අපිට අර පේන පටවිය වාගේ අපිට තියෙනවා. එතකොට ඒක තුල අපිට යම් යම් දෝෂ තියෙනවා. මේකේ බල ගොඩල තියෙනවා නම් අපිට පේනවා. මේකේ වර්ණයේ අඩු වැඩිකම් තියෙනවා නම් අපිට පේනවා. හැබැයි පටිභාග නිමිත්ත කියන එක එහෙම නෙමෙයි. ඒ වගේම තව උදාහරණයක් නම් මනවින් පිරිසුදු කරපු සංකතාලයක් වායි කියලා කියනවා. සක් ගෙඩි හක් ගෙඩියක් හග්ගෙඩියක වතුර බොන්න තාම හොඳට හග්ගෙඩිය වටේට පිරිසිදු කරලා මේක ලියවලා කරලා පිරිසිදු කරාම ඒ පිරිසිදු හග්ගෙඩියක් වාගේ අපිට මේ පටිභාග නිමිත්ත කියන එක වැටහෙනවා. අර උද්ඝාන නිමිත්ත කියන එකේ දොස් තියෙනවා. හැබැයි පටිභාග නිමිත්ත හරියට නම් පිරිසිදු හග්ගෙඩියක් වාගේ. බලා ගැබින් නික්මුණු චන්ද්‍ර මණ්ඩලයක් වායි කියලා කියනවා. දැන් පුන් පොහෝ දවසේ හඳ මඩල වලාකුළු වලින් වැහිලා තියෙනකොට මේකේ දොස් තියෙනවා දොස් හැබැයි මේ වලාකුළු වලින් මේ සඳ මඩල වෙන් වෙලා එළියට ආවහම අපිට ඉතාමත්ම හොඳට මේක පිරිසිදුව පේනවා. අන්න ඒ වාගේ තමයි මේ ප්‍රතිබර්ණ. ඒ වාගේම තවත් උදාහරණයක් නම් මේග මුකේහි බලාකාවන් කියලා කියන්නේ මේ බලාකුළු තියෙන වෙලාවට මේ සුදු පාට කොක්ක අහස ඉගෙලනකොට අන්නේ සුදු පාට කොක්කු තාමත්ම ලස්සනට පේනවා. දැන් මේ කොක්කුන්ගේ තියෙනවා කන කොකා කියලා කොක්කු කියන උගේ ඇඟේ මඩ පාට තැන් තැන්වල තියෙනවා. හැබැයි මේ කොක්කු ඉගෙනකොට ඉහළ සහ ඉහළ අහසේ සුදු පාට විතරයි පේන්නේ. ඒකේ තැන් තැන්වල මේ කොක්කුන්ගේ වෙන වෙන පාට වගේ. ඉහළ ඉගෙනනකොට සුදු පාට පේන්නේ. මෙන්න මේ වාගේ මේ පටිභාග නිමිත්ත කියන එක ඊටාම පිරිසිදුව වැටහෙන දෙයක්. දැන් මේක කිව්වහම හිතන්න එපා පටිභාග නිමිත්ත එනම් කොක්කු වාගේ පේනවාද? පටිභාගනේ මෙතන නිකන් හඳ වාගේ පේනවද? පටිභාගනේ එක්ක හග්ගිරියක් වාගේ පේනවද කියලා එහෙම හිතන්න එපා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. පටිභාග නිමිත්ත කියලා කියන එකේ තියෙන පිරිසිදු භාවය. ඒකේ දොස් රහිත භාවය වටහා ගන්න උදාහරණ කිහිපයක් තමයි මේ විසුද්ධි මාර්ගය කියන්නේ. එතකොට අපි ඒක වටහා ගන්න ඕනේ. දැන් කණ්ණාඩියක් දුහුවිල වැදෙන්න දාලා තියෙනවනම් තැන් තැන්වල ඒ කණ්ණාඩි අරගත්තාම ඒකේ මූණ බලන්න අපිට පිරිසිදුව පේන්නේ නැහැ. ඒකේ දුහුවිලි වැදෙනවා. හැබැයි මේක යම් කිසි පසුම්බියකට දාලා ආවරණයකට දාලා වහලා තියෙනවනම් මේක එළියට ගත්තහම පිරිසිදුව පේනවා. මෙන්න මේ වාගේ තමයි අර උග්ඝහ නිමිත්තේදී නොයෙක් නොයෙක් දුහුවිලි වෙනි දෝෂ තියෙනකොට ඒ දෝෂ නැතිව ප්‍රතිපාග නිමිත්ත කියන එක තාම පිරිසිදුවට වෙනවා. හග්ගිරිය කියන එක අහුලගෙන ආවහම වෙරළෙන් නිකං හග්ගිරිය පිටපැත්තේ කුණු ගෑවිලා නොයෙක් නොයෙක් විදිහට ඉරිත් වැඩිලා නොයෙක් නොයෙක් වෙනවා. හැබැයි මේක ඊටාම හොඳට පිරිසිදු කරලා මේක උපමට්ටම් කරාට පස්සේ ඒක තුල තියෙනවා පිරිසිදු බවක් උපමට්ටම් බවක් තියෙනවා. අන්න ඒ වාගේ තමයි ප්‍රතිබාන්නේ. අර උග්ගා නිමිත්ත කියන එක හරියට නිකන් උපමට්ටම් නොකල හග්ගිලියක් වගේ. බලාගමින් මිදුණු චంద్ర මණ්ඩලයක් කියලා කියන්නේ දැන් චంద్ర මණ්ඩලයේ වලාකුළු වලින් වැහිලා තියෙනකොට එතකොට ඒකේ පිරිසිදු භාවය ඒකේ ප්‍රභාවත් භාවය ප්‍රකට නැහැ. අන්න ඒ වාගේ තමයි උග්ඝහ නිමිත්ත කියන එකේ ප්‍රභාමත් භාවයක් ප්‍රකට නැහැ නිකන් අපිට ඇහෙන් බලාපොරොත්තු පේන එක විතරයි. හැබැයි පටිභාග නිමිත්ත කියලා කෙනෙක් එන්නේ ඒක හරීම ප්‍රභාමත් භාවයක්. ඒ වගේම තමයි මේ පටිභාග නිමිත්ත අපිට අර දැන් අපේ හිතට පේන උග්ඝහ නිමිත්තක් තියෙනවනේ. හිතට පෙනුන උග්ඝහ නිමිත්තක් තියෙනවනේ. මෙන්න මේ උග්ඝහ නිමිත්ත පලාගෙන නික්මුණා වාගේ ඊට වඩා සිය දහස් ගුණයකින් අපිට ඊට පිරිසිදු මේ පටිභාග නිමිත්ත කියන එකට. ඒතර උග්ඝහ නිමිත්ත කියන එක තුල පිරිසිදු භාවයේ යම් විදිහකට අඩුයි. හැබැයි පටිභාග නිමිත්ත එනකොට ඒක ඉතාම පිරිසිදු වැටෙනවා. හැබැයි මේක පිරිසිදු වැටෙනකොට හිතන්න එපා මේ කියපු උදාහරණ විදිහට හග්ගෙඩියක්ද පේන්නේ කොක්කුද්ද පේන්නේ කියන එක හිතන්න යන්න එපා. මේ කියවේ පටිභාග නිමිත්ත තුල තියෙන දොස් සහ උග්ඝහ නිමිත්ත තුල දොස් නැති භාවය ප්‍රකට කරගන්න තමයි මේ උදාහරණයට සඳහන් කරන්නට යෙදුනේ. ඒතර එහෙමනම් මේ පටිභාග නිමිත්ත කියන එක කොහොම වැටහෙන එකද? එහෙනම් මේ පටිභාග නිමිත්ත කියන එක කොයි විදිහටද අපිට පේන්නේ? කොයි විදිහටද අපිට ඒක වැටහෙන්නේ? අපිට කියනවා මේ පටිභාග නිමිත්ත කියලා කියන එක වර්ණ තියෙන එකක් නෙමෙයි. පාටක් නෑ මේක. සටහනක් නෑ මේක. මේක වර්ණයක් සටහනක් තියෙනවා නම් මේක ඇහෙන් බලන්න පුළුවන් එකක් වෙනවා. ඒ නිසා මේක ඇහෙන් බලන්න බෑ. ඒ නිසා වර්ණ සටහනක් නෑ මේක. මේකේ ඕලාරික භාවයක් නැහැ. ඒ නිසා මේක වර්ණ සතහන් තියෙනවනේ මේක ඕලාරිකව වැටෙන දෙයක් වෙන්නේ. එහෙම නැහැ. මේක වර්ණ සතහන් තියෙනවනේ මේක සම්මර්ෂණයට යෝග්‍ය දෙයක් වෙන්න ඕනේ. හැබැයි එහෙම මේ මේ ප්‍රතිපහර නිමිත්ත කෙනෙක් එහෙම සම්මර්ෂණය කරන සූත්‍රයක් නෙවෙයි. මේකේ වර්ණ සතහන් ආදියක් තියෙනවනම් මේක අනිත්‍ය ආදී ලක්ෂණ වලින් යුක්ත දෙයක් වෙන්න ඕනේ. හැබැයි මේ ප්‍රතිභාග නිමෙත්ත කියන එක අපි අනිත්‍ය ආදී ලක්ෂණයක් අපිට ප්‍රකට කරන්නේ නැහැ. මේ නිසා මේ ඇහෙන් දකින්ද පුළුවන් ඒ වගේම ඕලාරික සම්මර්ෂණය කරන්න පුළුවන් අනිත්‍ය ආදී ලක්ෂණ තියෙන දෙයක් නෙමෙයි ප්‍රතිභාග නිමිත්ත කියන්නේ. ඊට වඩා වෙනස් දෙයක්. එහෙනම් කොහොමද මේ ප්‍රතිභාග නිමිත්ත කියන එක අඳුරගන්නේ? මේක හුදෙක් සමාධිලාභියට විතරක් වැටහෙන හුදෙක් සමාධිලාභියට විතරක් වැටහෙන දෙයක්. භාවනා සංඥාවෙන්ම හැඳිනගත්තු හැඳිනගත යුතු දෙයක් තමයි මේ ප්‍රතිභාග නිමිත්ත කියන්නේ. එතකොට මේක නොයෙක් නොයෙක් විදිහට එක එකනාට මේක වැටහෙන්න පුළුවන්. ඒක අපිට කියනවා අපිට ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කරනවා මේ ප්‍රතිභාග නිමිති කරන මීට වඩා අපිට නොයෙක් නොයෙක් දැන් එක එක භාවනාවලදී ප්‍රතිභාග නිමිති වැටගෙන ආකාරයන් පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට මෙතන විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි අර උග්ඝහ නිමිත්ත කියලා කියන අපිට ඇසෙන් පෙනිච්ච දේ අපි හිතෙන් බලාගෙන බලාගත් එක ඒ වාගේ ඒකේ තියෙන මේ දොස් රහිතව ප්‍රභාවත්ව වැටහෙන දෙයක් තමයි පටිභාග නිමිත්ත කියලා කියන්නේ. එහෙමනම් ඒ පටිභාග නිමිත්ත කියලා කියන්නේ කොහොම වැටහෙන එකක්ද? මේක නොඑක් නොඑක් ආකාරයෙන් අපිට මේ පටිභාග නිමිත්ත ප්‍රකට වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ පටිභාග නිමිත්ත ප්‍රකට වෙන්නේ යම් කිසි ආලෝක සංඥාවක් යම් කිසි ආලෝක සංඥාවක් විදිහට තමයි බොහෝ විට මේ පටිභාග නිමිත්ත වැටෙන්නේ. හැබැයි ආලෝක සංඥාවක් කියලා කම් මේකත් නොයෙක් නොයෙක් කට්‍යයන්ට නොයෙක් නොයෙක් විදිහට වැටහෙන්න පුළුවන්. දැන් මේක භාවනා සමාධිලාභියට වැටහෙන දෙයක් කියලා කියවනේ. සමාධිලාභියාට වැටහෙන දෙයක් කියලා කිව්වහම ආලෝක සංඥාවක් වුවහම එයා හිතන්න පුළුවන් සමහරලාට ආලෝකූ ආලෝකයක් දැල්ලුවා වගේ නම් පේනවද මේක කියලා. එහෙම සමහර කෙනෙකුට පේන්නත් බැරිකමක් නැහැ. හැබැයි හැමෝටම එහෙම පේන්නේ නැහැ. හැමෝම මේක බලාපොරොත්තු වෙන්න සුදුසු නැහැ. මෙතන තියෙන්නේ එකම දේ අපේ නීවරණ විස්පම්බණය වීමක් සිද්ධ වෙනවා. කෙලෙස් සංසිඳීමක් සිද්ධ වෙනවා. ඒ දෙකත් එක්ක සිත එක්තරා විදිහකට සමාධිමත් වෙනවා. එනිසා එතනදී අපිට උපචාර සමාධියක් පහළ වෙනවා. එහෙනම් මෙතන මේක අපි වැටහෙන ආකාරය කොහොමද ගත්තාම බොහෝ සෙයින් යම්කිසි ආලෝකයක් විදිහට තමයි වැටෙන්නේ. ඒතර මේ ආලෝකය සමහර කෙනෙකුට අපි කියව ප්‍රකටව තියෙන පුළුවන් සමහර කෙනෙකුට එච්චර ප්‍රකටව නැති වෙන්න තියෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට මේක ඉතාම සුළු ආලෝක සංඥාවක මාත්‍රයක විතරක්ම පැහැෙන්න බැරි කමක් හැබැයි ඒ පුද්ගලයාට මේ ප්‍රතිභාග නිමිත්ත වැටෙනකොට මේක පදනම් කරගෙන ධානයක් උපදවන්න පුළුවන් කියන සංඥාව Tamanට ඇති වෙනවා. සා මේක ප්‍රතිභාග නිමිත්ත කියලා කියවහම නිමිත්ත කියන වචනේ තේරුම හේතුව කියලා කියනවා. නිමිත්තක් කියලා කියන්නේ හේතුවක් කියලා කියනවා. නිමිත්තක් කියලා කියන්නේ හේතුවක් නම් ප්‍රතිභාව නිමිත්තක් කියලා කියන්නේ අපේ මනසට වැටහෙන නිමිත්තක්. මොකටද? ධ්‍යානය කියන ඵලය නිෂ්පාදනය කරන්න තියෙන හේතුව. ධ්‍යානය කියන දේ ඇති වෙන්නේ මෙන්න මේ ප්‍රතිභාග නිමිත්ත කියන හේතුව නිසා. ඒ නිසා ප්‍රතිභාග නිමිත්තකින් තොරව ධ්‍යාන උත්පාදනයක් ඇත්තේ නැහැ. ඒ නිසා මෙන්න මේ ප්‍රතිභාග නිමිත්තෙන් කරන්නේ මොකක්ද? ධ්‍යානයක් උපදවන්න අවශ්‍ය හේතුවක් සම්පූර්ණ. ධානයක් උපදවන්න අවශ්‍ය හේතුවක් සම්පාදනය කරන නිසා සමහර වෙලාවට සමහර කෙනෙකුට මේක අපිට ආලෝකයක් විදිහටම ප්‍රකට වෙන්නේ නැතිව යම් කිසි සංඥාවක් Tamanට යෝගියට තියෙනවා මේක පදනම් කරගෙන ධානයක් සමාධියක් උපදවනවා මේ සමාධිය උපදවන යම් කිසි ශක්තියක් Taman තුල තියෙනවා කියන එක Taman වැටහෙනවා මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රතිභාග නිමිත්ත කියලා ප්‍රතිභාග නිමිත්ත කියලා ඒ ප්‍රතිභාග නිමිත පහළ වෙනකොට තමන්ගේ නීවරණ ටික විස්පන්දනය වෙලා යනවා. කෙලෙස් ටික යම් විදිහකට සංසිඳෙනවා. සංසිඳිලා උපචාර සමාධියෙන් සිත සමාධිමත් වෙනවා. උපචාර සමාධියෙන් සිත සමාධිමත් වෙනවා. උපචාර සමාධියෙන් සිත සමාධිමත් වෙලා අන්න මේ යෝගියා ධ්‍යානයක් උපාදනය කරන්න අවශ්‍ය මූලික හේතුව සම්පාදනය කර ගන්නවා. එහෙනම් දැන් අපි මේක පිළිබඳව අපි තව දුරටත් අපි අධ්‍යයනය කරන්න ඕන. මොකද අපි මේ පටවිකසින භාවනාවෙන් විතරක් නෙවෙයි ධ්‍යාන උත්පාදනය කරන්න යන්නේ. පටවිකසින විතරක් නෙමෙයි අපි වඩන තියෙන්නේ. අපිට කර්මස්ථාන 40ක් තියෙනවා. ඒ කර්මස්ථාන 40 තුලම අපිට මේ ධ්‍යාන උත්පාදනය කරන්න පුළුවන් හැම භාවනාවකදීම මේ ප්‍රතිභාග නිමිත්ත ගැන අපි කතා කරනවා. ඒ නිසා අපි උදා හොඳට මේ ප්‍රතිභාග නිමිත්ත කියන එකේ තියෙන ලක්ෂණය, ඒ තුළ තියෙන උපචාර සමාධිය ලක්ෂණය කියන එක අපි ඉතාමත් පැහැදිලි කරගන්න අවශ්‍යයි. එතන අපි කර්මස්ථාන ගහන නිර්දේශී සමාධිය කීව දෑරුම්ද කියලා කියනකොට අපි සමාධිය දෙව දෑරුම් කියලා කියවා උපචාර සමාධි අර්පණා සමාධි කියලා. ඊට මේ දෙව දෑරුම් වන උපචාර සමාධි අර්පණා සමාධි අතරේ අපිට කියනවා සිතමේ උපචාර සමාධිය සමාහිත වෙනවා. සිත උපචාර සමාධි භූමියේ සමාහිත වෙනවා. ඒ වගේම ප්‍රතිලාභ භූමියත් සමාහිත. ප්‍රතිලාභ භූමිය කියලා කියන්නේ මේ කියන ධ්‍යානය කියලා කියන්නේ. අර්පණා මට්ටම කියන එක ප්‍රතිලාභ භූමිය කියලා කියන්නේ. ඒ නිසා අපිට මේක කියන්නේ විශේෂ මාර්ගයේ උපචාර භූමි, පටිලාභ භූමි කියලා. පටිලාභ භූමි කියලා කියන්නේ ධ්‍යාන ප්‍රතිලාභ භූමිය කියලා කියනකොට අපි වෙනස් විදිහට කිව්වොත් අර්පණාගත වෙන අවස්ථාව කියලා. ඒ නිසා උපචාර භූමියේදීත් එක්තරා විදිහට සිත සමාධිමත් වෙනවා. ධ්‍යාන ප්‍රතිලාභයේදීත් එක්තරා විදිහට සිත සමාධිමත් වෙනවා. උපචාර භූමියේදී සිත සමාධිමත් වෙන්නේ නීවරණ විස්කම්බරේ වීම. නීවරණ ප්‍රහාණය වීම තුළින් තමයි අපේ සිත සමාධිමත් වෙන්නේ. හැබැයි ප්‍රතිලාභ උපචාර භූමියේදී සිතේ සමාධිය ගොඩ නැගෙන්නේ නීවරණ යටපත් වීම කියන කාරණේ. නීවරණ ප්‍රහාණය කියන කාරණේ. හැබැයි පටිලා භූමියේදී සිතේ සමාධිය අංග පහළ කියන්නේ ධ්‍යාන අංග කියනවා පහළ වෙනවා. එතකොට නීවරණ ප්‍රහාණය වීම කියන එක ඇත්තටම වෙන්නේ ධ්‍යානයේ තියෙන ඉස්සරලා. මේ පටිභාග නිමිත්ත පහළ වෙනකොට අපේ නීවරණ ප්‍රහාණය වෙලා එතකොට එතන පටිභාග නිමිත්ත පහළ වෙන වෙලාවේදී අපි උච්චාර සමාධිය සමාධිමත් වෙනකොට අපිට යෝගියට දැනෙනවා තමන්ගේ සිත ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනකොට එකයි අපි කිව්වේ මේක ධානයකට තියෙන හේතුව ධානයකට තියෙන නිමිත්ත කියලා කිව්වේ. එතකොට මේ ප්‍රතිභාග නිමිත්ත පහළ වීමේදී යෝගාවචරයට දැනෙනවා මේ Tamanta අරමුණු වන නිමිත්ත ධානයක් උපදවන්න හේතුවක් කියන කාරණා. මේක පදනම් කරගෙන Tamanta ධානයක් උපදවන්න පුළුවන් කියන ශක්තිය Tamanta දැනෙනවා. ඒ නිසා මේ ප්‍රතිභාග නිමිත්ත කියලා කෙනෙක් අපිට වචනයෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තුල අපිට එකම දේ කියන්න පුළුවන් යම් කිසි ආලෝක භාවයක් Tamanට වැටහෙනවා. හැබැයි මේ ආලෝක භාවය නොඑක් නොඑක් විදිහට වැටහෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මේක මේ භාවනාව දැන් නීවරණ ගොඩාක් යටපත් වෙච්ච පුද්ගලයෙකුට මේ ආලෝකය කියන එක විශාල ආලෝකයක් විදිහට නම් ප්‍රකට වෙන්න පුළුවන්. හැබැයි එහෙම Tamanට ආලෝකයක් ප්‍රකට නොවුණා කියලා Tamanගේ සිත සමාධිමත් වෙලා නැහැ කියලා හිතන්න බැහැ. තමන්ගේ ප්‍රතිපාදිනුත් පහළ වෙලා නැහැ කියලා හිතන්න ඒතර ඒ නිසා ඇත්තටම මේ වෙලාවට ගුරුවරයෙකුගේ උපකාරය කියන එක හරි අවශ්‍යයි. ඒසක් ගුරුවරයෙකින් මේක අහලා දැනගන්න ඕනේ කොහොමද මේ තමන්ගේ භාවනාව ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා. තමන්ට වැටහෙන දේ නිරන්තරයෙන් ගුරුවරයෙක් කතා කරන්න සමහර වෙලාවට අපිට උපචාර සමාධිය පහළ වෙලා, පටිභාගන ගති පහළ වෙලා අපි දන්නේ නැහැ. අපි සමහර වෙලාවට ඒක හරියට දන්නේ නැති කෙනෙක්ගෙන් වැරදි උපදේශයක් ලැබුණොත් අපි ඒක සමහර වෙලාවට නැති කරගන්නවා. සමහර වෙලාවට අපි භාවනාවේ ඉදිරියට අපිට මඟ පෙන්වන්න කෙනෙක් නැති වුණොත් අපේ උපචාර සමාධිය අපේ අතුරුදහන් වෙනවා. ඒ නිසා මේක හරි අපි රැක ගන්න ඕන හරි වටින දෙයක් විදිහට අපි බලාගෙන තියාගන්න ඕන දෙයක්. ඒ නිසා දැන් මෙන්න මේ විදිහට අපිට උපචාර සමාධියදී හිමනම් ඉස්සලාම මේ ප්‍රතිභාග නිමිත්තක් පහළ වෙනවා. ඉතින් අපි මේ උපචාර සමාධියත් අර්පණා සමාධියත් අතරේ තියෙන වෙනසක් අපි ටිකක් අපිට මේ විසුද්ධි මාර්ගයේ මෙතන පැහැදිලි කරනවා කොහොමද මේ උපචාර සමාධිය අර්පණා සමාධිය අතර වෙනසක් අපිට කියන උපචාර සමාධියේදී මේ ධානාංග ශක්තිමත් පහළ වෙන්නේ නැහැ. ඒතර දැන් උපචාර සමාධියේ ධානාංග තියෙනවා. විතක් විචාර පීතිසුඛ ඒකාග්‍රතාව තියෙනවා. හැබැයි විතක් විචාර පීතිසුඛ ඒකාග්‍රතාව ශක්තිමත් නැහැ. ඒ නිසා හරියට නිකන් මේක උපමාවකින් දක්වනවා පොඩි ලදරුවෙක් නැගිටි නැගිටින්න උත්සාහ කරන කෙනෙක් නැගිටින කාලෙක ඉතින් කවුරු හරි අතින් අල්ලලා මෙයා නැගිට්ටවනවා. නැගිට්ටවලා තිබ්බට එයා චුට්ටක් පියවරක් දෙකක් ගිහිලා ආපහු ගිනිද ගන්නවා. ආපහු වැටෙනවා. ඇයි මෙයාට ශක්තිමත් භාවයෙන් නැගිටට යන්න හැකියාවක් නැහැ. තමන්ගේ දෙපායේ ශක්තිමත් නිසා. හරියට මේ උපචාර සමාධියේ ඉන්න කෙනක් මෙන්න මේ වගේ. උපචාර ධානය කියන එක නිමිත් අරමුණු කරනවා. හැබැයි නිමිත් අරමුණු කරගෙන හිටියට මේකේ ධානාංග ශක්තිමත් ඇත නිසා ආපහු මේක භවාංගයට නිසා එක වෙලාවකද නිමිත්ත අරමුණු කරනවා නැවත භවාංගයට බහින්න. ආය නිමිත්ත අරමුණු කරනවා ආය භවාංගයට බහින්න නිසා මේක ශක්තිමත් සමාධියක් නෙවෙයි. මේ සමාධි පිටකට. ඒ නිසා කියනවා උපචාර සමාධියද කියහනාංගස. හැබැයි අර්පණා සමාධිය ඉපදුනහම මේ උපචාර සමාධියෙන් අර්පණාවට ගමන් කරහම අර්පණා සමාධිය තුළ අපි ධානාංග ශක්තිමත් ධානාංග ශක්තිමත් වීම නිසාම හරියට නිකන් බලවත් පුරුෂයෙක් Taman හුනස්නේ නැගිටලා දවස මුළුල්ලේම මේ Tamanට ඕන විදිහට ඇවිදලා කරලා දුවලා පැනලා කටයුතු කරනවා වාගේ මේ උපචාර සමාධියෙන් අර්පණා සමාධියට ගිය කෙනාට මේ භවාංග භවාංගයේ සිඳිලා මේ ධ්‍යානසිත උපදව ගත්තාම ධ්‍යාන චිත්ත වීතිය ධ්‍යාන චිත්ත උපදිනුනහම එතන ඉඳලා අපිට මේ ධ්‍යාන චිත්තය කුසල ජවන් පිළිවිලින් දිගටම දවස් පුරාම නැති ගන්න පුළුවන් කියලා කියනවා. හැබැයි එහෙම තියෙනකොට නොඑක් නොඑක් බිඳවැටීම ඇති වෙන්න බැරිකමක් නැහැ. මේ බිඳවැටීම් වළක්වන්න මේක ධ්‍යාන වශී භාවයට පත් කර ගැනීම ආදී කටයුතු ගොඩක් කරන් තියෙනවා. හැබැයි මේක තුල කියනවා ධ්‍යානය කියන එකේ ධ්‍යානාංග ශක්තිමත් නිසා යම් විදිහකට මේක තුල ඉඳීම හැකියාවක් තියෙනවා. මේක වශී භාවයට පත් කරගත්තට පස්සේ ඕනේ වෙලාවක මේ ධ්‍යානයෙන් සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා. මේ නිසා මෙන්න මේ කියන උපචාර සමාධියේ අර්පණා සමාධියේ තියෙන වෙනස අපි තේරුම් ගන්න ඉතින් මේ ප්‍රතිභාග නිමිත්ත පිළිබඳව අපි තව කරුණු කාරණා සාකච්ඡා කරන්න තියෙනවා මේ උපචාර සමාධිය පිළිබඳව. ඒ නිසා මේ පිළිබඳව අපේ අවධානය වැඩි කරගන්න ඕනේ. මොකද මේ ප්‍රතිභාග නිමිත්ත පිළිබඳව කියන කරුණු කාරණා සියල්ලම ඒ විදිහටම අපේ හැම කසින භාවනාවක් අදාළයි. ඒ විතරක් නෙවෙයි ආනාපාන සති භාවනාවක්වත් මේක අපිට අදාළයි. ඒ නිසා ඒ කාරණේ අපි මේ විදිහට අපි තව දුරටත් අපි මේ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් අපිට විශේෂ මාර්ගය ඇත්තටම තවත් මේ පිළිබඳව කරුණු කාරණා විශාල ප්‍රමාණයෙන් අපිට කරුණු පැහැදිලි කරනවා. ඊළඟට ඒ නිසා මේ යෝගියා වැදගත් වෙන්නේ මේ උපචාර සමාධිය කියන එක රැක ගන්න ඕනේ. දැන් උපචාර සමාධියක් ඉපදිනු කෙනා පටිභාග නිමිත්තක් ඉදුණු කෙනා මේ පටිභාග නිමිත්ත රැක ගන්නවා. මොකද මේ පටිභාග නිමිත්තක් පොදව ගන්නවා කියන එක අතිශය දුෂ්කර වැඩ කටයුත්තක්. ඒ දුෂ්කර වැඩ කටයුත්ත කරගත්ත නිසා කියනවා ඒ පරයන්කේම ඉඳගෙන මේ නිමිත්ත කියන එක වර්ධනය කරලා වඩලා අර්පණා සමාධි ලබන්න පුළුවන් නම් අන්තිම කරගන්නවා. පටිභාග නිමිත්ත පහළ වුණාට පස්සේ නැගිටලා යන්න නැතුව එහෙමම ඉඳගෙන මේ නිමිත්ත වැඩිවීමක් අපිට ඉදිරියේ සාකච්ඡා කරනවා. ඒ නිමිත්ත වැඩිවීම සිදු කරලා අර්පණා සමාධියට යන්න පුළුවන් නම් ඒක එහෙමම කරගරම නැගිටින එක තමයි හොඳ. එහෙම නැත්නම් එහෙම අපහසුණා. ඉතින් තවතුරටත් මේ උපචාර සමාධිය උපදෝමින් උපදෝමින් ප්‍රතිභාග නිමිති ශක්තිමත් කරගන්න ඕනේ. ශක්තිමත් කරගෙන ඊට පස්සේ ධ්‍යානෙට සමාධියට කියලා කියනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ මොහොතේදීම මේ ධ්‍යානයට සම්බන්ධින්න බැරි නම් අන්න ඒ පුද්ගලයාට මේ පටිභාග නිමිත්ත රැක ගන්න ඕනේ කියලා කියනවා. ඉතින් පටිභාග නිමිත්ත රැක ගන්න ආකාරය ගැන කියනවා. පටිභාග නිමිත්ත රැක ගන්නකොට හරියට නිකන් ශක්විති ගර්භයක් දරු ගැබක් රකින්න විදිහට ශක්විති දේවියක් මේ චක්‍රවර්ති දරු ගර්භයක් රකින්නේ කොයි විදිහටද ඒ තරම් මේ පටිභාග නිමිත්ත රකින්න ඕනේ. ඒ වගේම හැල් ගොයමක් රකින්න ගොවියෙක් මේ හැල් ගොයම පීදීගෙන බණ්ඩි ගොයමක් එනකොට මේ බණ්ඩි ගොයම රකින්නේ කොයි විදිහට ආරක්ෂාකාරීවද? ඒ බඳු ආරක්ෂාකාරීව මේ ප්‍රතිපදිත රැකගන්න තියෙනවා. ඒ පිළිබඳව ගාත හරත්යෙන් අපිට විසුද්ධි මාර්ගය කියනවා නිමිත්තං රක්තතෝ ලද්දං පරිහානි නවිජ්ජති ආරක්ෂමි අසන්තම්හි ලද්දං ලද්දං විනසති. මේ නිමිත්ත රැකගන්න පුද්ගලයාට ලබාපු උපචාර ධානය පිළිහිමක් වෙන්නේ නැහැ. උපචාර ධානය උපචාර සමාධිය පිරිහෙන්නේ නැතිව රැක ගන්න පුළුවන් නිමිත්ත රැකගෙන ඉන්න කෙනාට හැබැයි ආරක්ෂාවක් නැති වුණොත් එහෙම ඒ ධ්‍යානය විනාශ වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා මේ පටිභාග නිමිත්ත රැකගන්නේ මේ පටිභාග නිමිත්තත් එක ඉදිරියට කරන්නේ මොනවද කියන එක අපි දීර්ඝව සාකච්ඡා කළා යුතුයි. ඉතින් ඒක අපි තවදුරටත් විස්තර වශයෙන් සාකච්ඡා කළ යුතු කොටසක්. ඒ නිසා අපි අද මේ කොටස අපි මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට මේ පිළිබඳව තව දීර්ඝ වශයෙන් මේ පටිභාග නිමිත්ත පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා ඉතින් අපි මෙතනින් අපි අදට අපි පැහැදිලි කිරීම නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ප්‍රතිභාග නිමිත්ත පිළිබඳව අපි තවදුරටත් තවදුරටත් විස්තර වශයෙන් එකම දේශනයක් තුළ සාකච්ඡා කරනවා තමයි අපිට වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා භාවනාව ආරම්භ කරන ආකාරය අපි කතා කරා. පඨ විකසනයේ Taman තුළ Tamanගෙන් රියම් දෙකමාරක් විතර දුරකින් තියාගෙන විමින් තියාගන්නවා විමින් තියාගෙන වඩාත් කුස් නොවන ආසනයක ඉඳගෙන මේ පටිවිදර්ශනයේ දෙහා බලලා බලලා නිමිත්ත ඇස් දෙකෙන් අරගෙන පටවි පටවි කියලා මේක මෙනෙහි කරනවා මෙනෙහි කරලා ඇස් දෙක පියාගෙනත් මේ නිමිත්ත මෙනෙහි කරනවා පටවි පටවි කියලා මේ විදිහට නිමිත්ත මෙනෙහි කිරීම තුළ යම් මොහොතකදී ඇස් දෙක පියාගත්තාමත් මේ දැස් තල්වගෙන පේන අසිනය ඒ විදිහටම පේනවා නම් අන්නත් කියනවා උද්ඝාන නිමිත්ත පහක් ඒ උග්ඝාන හිත පහළ වුණාට පස්සේ එතන ඉඳලා ඒ යෝගියා ඒ පඨවි කසිනේ තියෙන තැනින් නැගිටලා ගිහිල්ලා Tamanට සුදුසු තැනක භාවනා කරන කරන දෙන්න ගිහිල්ලා භාවනා කරමින් Taman අර උග්ඝහ නිමිත්ත දිහා අවධානය යොමු කරගෙන ආවර්ජනය කරමින් පඨවි පඨවි පඨවි කියලා තවදුරටත් භාවනා කරනවා. මේ විදිහට පතවි පතවි කියන සංඥාව වඩ아가න යනත යම් මොහොතකදී මේ උක්කහ නිමිත්ත දුරු වෙලා ඒ උග්ඝහ නිමිත්ත වඩාත් පිරිසිදු භාවයට පත් වෙමින් ප්‍රකට වෙමින් මේ යෝගියට යම් කිසි විදිහකට මේ පටිභාග නිමිත්ත නිමිත්ත පහළ වෙනවා. ඒ පටිභාග නිමිත්ත කියන එක තුළ උග්ඝහ නිමිත්තේ වාගේ දොස් ප්‍රකට වෙන්නේ නැහැ. නොඑක් නොඑක් අඩුපාඩු ප්‍රකට වෙන්නේ නැහැ. මේක Tamanට ලැබෙන ප්‍රභාමත් භාවයකින් තමයි පටිභාග නිමිත්ත කියන එක. ඒ ප්‍රභාමත් භාවයෙන් වැටෙන වැටෙන පටිභාග නිමිත්ත වැටුනහම ඒ පට ප්‍රතිභාග නිමිත්ත වැටෙන අවස්ථාවේදී නීවරණ විස්පම්මනය කියලාපත් වෙනවා. ඒ විස්පම්මනයේ ਵਿੱਚ නීවරණ සහිතව මේ ප්‍රතිභාග නිමිත්ත තව දුරටත් අපි රැකගෙන මේ භාවනාව ඉදිරියට කරගෙන තමයි මේ ප්‍රතිභාග නිමිත්තත් අපේ සිතත් දෙක එකට එකතු වෙමින් යම් මොහොතකදී ප්‍රථම අධ්‍යයනයේ සිට ඒ නිසා අපි ඒ පිළිබඳව කරුණු කාරණා ඊළඟ වැඩසටහනින් තව දුරටත් සාකච්ඡා කරනවා වෙනවා බලාපොරොත්තු වෙමින් අද දවසේ යම් කිසි තාක්ෂණික දෝෂකින් තිබෙන නිසා අපි අදට මෙතනින් මේ දේශනේ සමහර කරන්න බලාපොරොත්තු වෙනවා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා දැන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔව් මට එක ප්‍රශ්නයක් තියෙනවා දැන් ඒ ප්‍රතිභාව නිමිත්ත දැන් හිතමු කසින භාවනාවක පහළ වුණා කියලා. දැන් කවුරු හරි ආයි ඉඳ ගන්නවා මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඒකෙනුත් මේ ඒකට ඉක්මනට යන්න පුළුවන්ද ඊට පස්සේ? එතනදී මෙහෙමයි. එතනදී අර දැන් භවනා කරන පුද්ගලයාගේ අර හඳුනා ගැනීමේ සංඥාව හඳුනා ගැනීමේ දුර්වලතාවය නිසා එයාට හිතෙන්න පුළුවන් මෛත්‍රී භාවනාව කරනකොටත් අර ප්‍රතිභාග නිමිත්ත කලින් තියෙන භාවනාවේ ප්‍රතිභාග නිමිත්ත වැටහෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. එකම දේ වෙන්නේ අපි අර අසින භාවනාව වඩලා තියෙන පුරුද්ද ඒක තුළ මේ ප්‍රතිභාග නිමිත්ත අපි උපදව ගත්තා නම් ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරද්දී අපේ සිතේ අර නීවරණ විස්කම්බන වීම ඉක්මනට සිද්ධ වෙනවා. සිද්ධ වෙලා මේ මෛත්‍රී භාවනාවෙන් සිත සමාධිමත් වෙද්දී බාගදා සමහර වෙලාවට කෙනෙක්ට අර තමන්ට වඩලා පුරුදු කසිනේ අරමුණු වෙන්න පුළුවන්. ඒ කසිනේ තියෙන සංඥාව කසින සංඥාව අරමුණු වෙලා ඒකෙන් ඊට පස්සේ මෛත්‍රී භාවනාව නෙමෙයි මෛත්‍රී භාවනාවෙන් කසිනේට වුමාරු වෙලා නොදැනුවත්වම එතන ඉදිරියට කසිනය වැඩෙන්න බැරි කමක් නැහැ. එහෙම නැත්නම් සමහර වෙලාවට අනිත් කෙනෙකුට වෙන්න පුළුවන් දේ තමයි මෛත්‍රියෙන් සිත සමාධිමත් වෙනවා. මෛත්‍රියෙන් සිත සමාධිමත් වෙදී Taman හිතනවා Tamanට ප්‍රතිභාග නිමිත්තක් පහළ වෙලා කියලා. හැබැයි මෛත්‍රී ප්‍රතිභාග නිමිත්තක ආලෝකයක් නැහැ. හැබැයි මෛත්‍රී භාවනාව කරන සමහර කට්ටියන්ට ආලෝකේ ප්‍රකට වෙනවා කියලා කියනවා. ඒ වෙන්නේ තමන්ගේ දැන් අපිට කියනවානේ පබස්සර මිදම් බික්කවේ චිත්තං කියලා කියන අපේ මේ සිත ප්‍රභාස්වරයි කියලා කියනවානේ. අපේ භවාංග සිත ප්‍රභාස්වරයි කියනවානේ. ඒතර මේ භවාංග සිතේ උපක්ලේශ රහිත නිසා අපේ අර සිතේ තියෙන මේ ප්‍රභාස්වර භාවයේ හේතුවෙන් අපිට යම් කිසි විදිහකට ඊටාමත් පැහැදිලිව මේ මෛත්‍රී භාවනාවේදී අපේ සිත අපිට අරමුණු වෙන්න පුළුවන්. ඒ අරමුණු වීමත් එක්ක අර මෛත්‍රී කමඨහන අරමුණු වෙන පුළුවන් මෛත්‍රී කමඨහන අරමුණු වීමත් එක්ක සිතේ මේ පිරිසිදු භාවය නිසා සමහර කෙනෙකුට ඒක ආලෝකයක් විදිහට වැටහෙන්න බැරි කමක් නැහැ. හැබැයි අපිට යථා තත්ත්වයේ වශයෙන් ගත්තොත් මෛත්‍රී භාවනාවේ එහෙම ආලෝකයක් විදිහට ප්‍රකට වෙන ප්‍රතිභාග නිමිත්තක් නැහැ. අර වෙනත් භාවනාවක් කරලා තියෙන පුරුද්ද නිසා සමහර වෙලාවට මෛත්‍රියෙන් ඇතිවෙච්ච සමාධිය තුල අර කසින භාවනාවේ <clears throat> පටිභාග නිමිත පහළ වුණාද කියලා කෙනෙකුට හිතෙනවා. එහෙම නැත්නම් වැරදිලා ඇත්තටම කසිනේ ආරමුණු කරලා ඒක තුලින් කසින පටිභාග නිමිත පහළ වෙන්නත් බැරිකමක් නැහැ. ඉතින් ඔය කියන දෙකම වෙන්න පුළුවන්. අර යෝගියා සිහියෙන් යුතුව බලන්න ඕනේ ඇත්තටම මම මෛත්‍රී භාවනාව මේ කරමින් ඉන්නේ නැත්නම් මම ආපහු කසිනේට ගොමා වෙලාද කියන එක Taman සිහියෙන් යුතුව බලාගන්නකොට තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මම සානස්. මම පින් ස්වාමීන් වහන්සේ. හරි පෙරවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ක්ලේශ වික්කම්බනයයි නිවරණ ප්‍රහාණයයි දෙක එක විටම සිද්ධ වෙනවද නැත්නම් ඒක අවස්ථා දෙකකදී සිද්ධ වෙනවද? අනිත් එක ස්වාමීන් වහන්සේ ප්‍රතිභාග නිමිත්ත කියන එක ඒ කියන්නේ ඊට සමාන කියන ප්‍රතිභා කියන වචනේ අර්ථයේ සමාන කියනවා නම් සමාන නිමිත්තක් පහළ වීම කියන අර්ථය ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් අතරම ක්ලේශ විස්කම්බනයේ නීවරණ ප්‍රහාණය කියන අපි මේක අර එකිනෙක කරුණු හඳුනගන්න යොදාගත්ත නම් දෙකක් විතරයි මේ දෙකම එකයි. දෙකෙන්ම සිද්ධ වෙන එකම කාරණා. එතකොට නීවරණ තමයි විස්කම්බනය වෙන්නේ ක්ලේශ කියලා කියන්නේ තේ නීවරණම තමයි. එනිසා ඇත්තටම වෙන්නේ අපේ චිත්තසංතානය තුළ අර පංච නීවරණ විදිහට අපි දක්වන්නත් පුළුවන් ඒවා සමහර ලාවට නීවරණ හයක් විදිහට සමහර තැනකදී අවිජ්ජා නීවරණයක් විදිහට දක්වනවා. ඒතර මේ නීවරණ විදිහට හෝ කවර හෝ ආකාරයේ මේ අකුසල ධර්ම අපේ චිත්තසංතානය තුළ තියෙන දේවල් යටපත් වීමක් තමයි මේ ක්ලේශ විස්කමනේ නීවරණ ප්‍රහාණය කියන දෙකෙන්ම කියන්නේ. ඒ නිසා මේ දෙකම එකයි නැතුව දෙකක් නෙවෙයි. නමුත් මේ දෙක අපි අවස්ථා වශයෙන් ඒකේ ස්වභාවයන් වශයෙන් අපි දෙවිධයකට ඔය සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ පටිභාග නිමිත්ත කියලා කියන එක මේ පටිභාග කියලා කියන වචනය අනුව සමානයි කියන අදහසක් අරගන්න නෙමෙයි ඒක ගැලපෙන්නේ. අපි කරන භාවනාව පට දැන් පටිවිකසින භාවනාව නම් කරන භාවනාව පටවිය මෙනෙහි කිරීම. හැබැයි පටවිය මෙනෙහි කරාට පස්සේ ඒ පඨවිය මෙනෙහි කිරීම තුළ ඒ පඨවියට සමානව වෙනත් අපේ හිතේ හදාගත්ත නිමිත්තක් තියෙනවා. ඒක තුළ තියෙන්නේ මේ නිමිත පඨවිය හා සමාන නෑ. හැබැයි අපිට දැන් ඉස්සල්ලා තිබුණා අපි අරමුණු කරගත්ත ප්‍රඥප්තියක් තිබුණා. දැන් අපිට තියෙනවා ඒ වගේම වෙනත් අපේ හිතෙන් හදාගත්ත වෙන ප්‍රඥප්තියක් තියෙනවා. එතකොට එහෙමනම් දැන් ප්‍රඥප්ති දෙකක් තියෙනවා. මෙන් දෙකම ප්‍රඥප්ති වශයෙන් එක හා සමානයි. අන්න ඒ නිසා තමයි මේක ප්‍රතිභාග කියන වචනේ යෙදෙනවා කියන එක මට වැටහෙන විදිහ. එහෙම නැතුව මේක කියන්නේ අපේ අර බලාගත්ත කසිනේ වාගේ එකක් තියෙනවා කියලා නෙමෙයි. එහෙම සමානයි කියන අදහස නෙවෙයි. මේකේ ප්‍රඥප්ති භාවයේ සමානයි හැම දෙකම. ඒ නිසා තුල වෙන්න පුළුවන් මේක ප්‍රතිභාග කියන වචනේ කියන්නේ. නමුත් මේකේ විශේෂත්වය වෙන්නේ අපිට භාවනා අරමුණක් භාවනා නිමිත්තක් සම්පාදනය වෙනවා කියන කාරණේ. හොඳට වැටහෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ප්‍රඥාවක් විතරයිද ස්වාමීන් වහන්සේ පටිච්චභාග නිමිත්ත කියන එක අපේ නීවරණ නීවරණ විස්කම්බනේ වීමේ කියන්නේ අපිට මේ භාවනාව වැඩෙන බවට එන සංඥාවක් විදිහට ගන්නත් පුළුවන් ද පටිච්චභාග නිමිත්ත? ඔව් ඇත්තටම මේක මානසික ගොඩනැගිලි සංඥාවක් තමයි. හැබැයි මානසික ගොඩනැගිලි සංඥාවක් වුණාට මේ ප්‍රතිභාග නිමිත්ත කියලා කියන එකත් අපේ මානසික ගොඩනැගුලට ඒකත් එක්තරා ප්‍රඥාප්ති ධර්මයක් කියලා තමයි අපිට මොකද අපි විදර්ශනා භාවනාවේදී ප්‍රතිභාග නිමිත්ත කියලා කියන එකත් එක්තරා විදිහකට අරමුණු කරන ප්‍රඥාප්තියක් විදිහට දැන් ප්‍රඥාප්තිය අරමුණු කරන අවස්ථාවේදී ඒ නිසා මේක අපිට එක්තරා විදිහකට මානසික ගොඩනැගිලි සංඥාවක් තමයි. හැබැයි මේ මානසික ගොඩනැගිලි සංඥාව නිකම්ම නිකන් මේක ඒ ඒ ඒ සංඥාව ගොඩනැගීම කියලා කියන එක යම් යම් පත්‍ය ගණනාවක එකතුවක් තියෙන නිසා මේක සමහර තැනක අතරම මේක ඒක අපිට හරියටම මට එහෙම කියන්න බැටහීමක් නෑ ඒ තමයි මේක සමහර තැනක මේක රූපයක් කියලා සඳහන් කරන එක නේ උතුජ චිත්තජ කියන මේ පත්‍ය දෙකෙන්ම එකතු වෙලා හටගත්ත දෙයක් කියලා සඳහන් කරනවා පටිභාගින පිළිබඳව සඳහන් කෙරෙද්දී ඒ නිසා මේක ඒ බඳු පරිසරය අපිට භවනා කරනකොට අපේ පරිසරයේ තියෙන తত্ত্বය ප්‍රතිභාග නිමිත්තේ උත්පාදනයේ ප්‍රතිභාග නිමිත්ත වෙනසට පරිසර తত্ত্বයේ හේතුවක්. ඒ නිසා මේ පරිසර తত্ত্বය කියලා කියන එකක් ප්‍රතිභාග නිමිත්ත උත්පාදනයේ එක්තරා හේතුවක්. ඒ හින්දා මේකේ යම්කිසි ඒබඳු පැත්තකුත් තියෙනවා. නමුත් මේක තුල මට තේරෙන දේ මේක අපි හිතේ හදාගන්න සතහනක් සංඥාවක් එක්ක ගොඩනැගෙන දෙයක් තමයි මේ ප්‍රතිභාගිත කියන්නේ. ඒක අපේ සිත සමාධිමත් වන භාවය අපිට ප්‍රකට කරන යම් ලක්ෂණයක් තමයි වැටෙන්නේ. හොඳයි එහෙනම් අපි අද දවසෙත් එහෙමනම් අපි යමතබදන් දේශනාව අපි සමාප්ත කරමු. එන අද යම් තාක්ෂණික දෝෂයක් අපි පැත්තෙන් සිදු වුණා ඉතින් ඒ නිසා අපි ඒ අපේ වැඩසටහනේ අපි අර ස්ලයිඩ් එක අපිට එන්න ගන්න හැකියාවක් නැහැ. නමුත් අපිට හැකිය ආකාරයෙන් මේ දේශනය අපි පවත්වාගෙන ගියේ. ඒ නිසා මේ සඳහා සහ සම්බන්ධ වෙච්ච හැමෝටම ඥානමිත්‍ර සිද්ධ කරනවා. ඉතින් මේ ධර්ම දානමෙන් රැස්පත් වෙච්ච උදාර කුසල ශක්තිය නිසා සම්බන්ධ වෙච්ච හැම සිද්ධ දිනාටම මේ නිවන් මාර්ගයේ ගමන් කරන උතුම් කල්යාණ මිත්‍ර සම්පත් උදාපත් වීම පිණිස වේවා හැම සිද්ධ දිනාටම අසංගීරව කායික මානසික සැනසීම භාවනා මාර්ගයේ වැඩි වර්ධනය කරගෙන හැම සිද්ධ දිනාටම නිවැරදිව සනසෙන්නට මේ උදාර කුසල ශක්තිය හේතු වේවා වාසනා ප්‍රාර්ථනාකි පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද සිදු කරනවා ඉතින් මේ කුසල මේ වැඩසටහන සංවිධානය කරන මම ප්‍රභාත් මහත්මයා ඇතුළු ආතම අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා ඒ සියලු දෙනාටම මේ ධර්ම දාන කුසලයේ උතුම් සත්පුරුෂ ආශිර්වාද වේවා නිවැරදිව සනසෙන්නවා ඒ වගේම තමයි මේ උදාර කුසල ශක්තිය සෑම දිව්‍ය තාමණ්ඩලයේ අනුමත තව තවත් ශාස්ත්‍රයේ තිරස්ථායි භාවයේ කුමස දීපිතා මණ්ඩලයේ රැකවරණය ආරක්ෂාව සම්පාදනය කිරීම කාර්යති පුණ්‍යානුමෝදනා කරමින් දිව්‍යයන් පිරිනමන කරමින් අවසන් කරමු ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශන නාකාසාචා දේවා නාග මහිත්‍තිකා යන්තම් දේවා තිරං රක්ඛන්තු මං පරා තයි මං කුසාරස